මේ සම්මා දිට්ඨි සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද දේශනාවක් නොවේ. මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයින් අතර අගතන්පත් වුණු මහා ප්‍රඥ වූ ධර්මසේනාධිපති වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. සරියුත් හාමුදුරුව ප්‍රඥාවෙන් අගතන්පත් වුණාseම උන්වහන්සේ තුල පුදුමාකාර නිහතමානී ගතිගුණ පැවතුණා. Taman සමග එකට ගුණධම් වඩන සබ්‍රහ්මචාරී භික්ෂූන් වහන්සේලාට වැඩිමහලු බාල නවක කියන ભેදයකින් තොරව හැම දෙනා කෙරෙහිම ඊ타ම කරුණා මෛත්‍රියෙන් අනුග්‍රහ කරමින් කටයුතු කළා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා කතා බහ කරලා අවවාද අනුශාසනා ලබා ගන්නවා වගේම සරියුත් මහරහතන් වහන්සේත් මුණ ගැහිලා දහම් කරුණු අසන්නට විමසන්නට භික්ෂුන් වහන්සේලා බොහොම ප්‍රිය කළා. දුර බැහැර විවේක සෙනසුන්වල බණ භාවනා කරන භික්ෂුන් වහන්සේලා විටින් විට තථාගතයන් වහන්සේ දකින්නට පැමිණෙන්නාseම සාරිපුත්ත මහරහතන් වහන්සේත් පැමිණිලා දහම් අසන්නට ඒ අය උනන්දු වුණා. දිනක් මේ ආකාරයෙන් පැමිණි භික්ෂු පිරිසක් සමග සතුටු සාමීචයේ කතා බහ කරමින් ඉන්න අතරතුරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පැනයක් විමසුවා. ආයුෂ්මත්වරුනි මේ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා නිතර කතා කරනවා. මේ සම්බුද්ධ ශාසනයෙහි දැක්වෙන ගුණාංග අතර ප්‍රමුඛ පෙළේ ගුණාංගයක් තමයි සම්මා දිට්ඨිය. නිවන් දකින්නට ගුණනුවණ වඩන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පුහුණු කරන කෙනා අනිවාර්යෙන් දත යුතු ධර්මයක් තමයි සම්මා දිට්ඨිය. මොකක්ද මේ සම්මා දිට්ඨියයි කියලා කියන්නේ? කෙනෙක් කවර කාරණා සම්පූර්ණ කළොත්ද සම්මා දිට්ඨික වෙන්නේ කියලා ඒ භික්ෂූන් වහන්සේලාගෙන් පැනයක් විමසුවා. භික්ෂූන් වහන්සේලා ඒ වෙලාවේ සිහිපත් කරනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ හැරුණකොට මෙබඳු ගැඹුරු ධර්මකාරණයක් පහදා දෙන්නට ඉන්න සුදුසුම කෙනා තමයි ඔබ වහන්සේ. ස්වාමීනි අපි ගැන අනුකම්පා කරලා ඔබ වහන්සේම අපට කියා දෙන්න මොන මොන කරුණු නිසාද කෙනෙක් සම්මාදිට්ඨික වෙන්නේ? අහවලාට සම්මාදිට්ඨිය තියනවා කියලා කොහොමද කියන්න පුළුවන් වෙන්නේ? ස්වාමීනි මේ බඳු ගැඹුරු දහම් කරුණක් විමසා දැනගන්නට අපි බොහෝ දුර බැහැර ඉඳලා වුණත් ඔබ වහන්සේ වෙත පැමිණෙනවා. ඒ නිසා අපි කෙරෙහි කරුණාවෙන් මේ දහම් පදය පැහැදිලි කරලා දෙන්නට කියලා ඉල්ලීමක් කළා. මේ ඉල්ලීම අනුව තමයි සරියුත් මහරහතන් වහන්සේ මෙන්න මේ විදිහෙනුත් කෙනෙක් සම්මාදිට්ඨික වෙනවා මේ විදිහෙනුත් කෙනෙක් සම්මාදිට්ඨික වෙනවා කියලා විවිධ ක්‍රමවලින් සම්මා දිට්ඨිය පැහැදිලි කරමින් දීර්ඝ අනුශාසනාවක් සිද්ධ කළා. ඒ අනුශාසනාව තමයි මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රයේ හැටියට සඳහන් වෙලා තියෙන්නේ. එහි දැක්වෙන මුල්ම දේශනා පාඩය සම්මා දිට්ඨික වෙන්නට කෙබඳු කරුණු යම් කෙනෙක් තුල තිබිය යුතුද? ඒ පිළිබඳව ප්‍රකාශ වෙන මුල්ම දේශනා පාඨයයි අද පින්නතුන්ට දහම් කරුණු පහදන්නට අපි මාතෘකා කරගත්තේ. සම්මා දිට්ඨියයි කියනකොටම අපි හැම කෙනෙකුටම පුංචි කාලේ දහම් පාසල් යන කාලේ ඉඳලා ඉගෙනගත්තු කරුණු සිහිපත් වෙනවා. මොකද්ද සම්මා දිට්ඨියයි කියන්නේ? නිවැරදි දැක්මයි. යම්කිසි කෙනෙකුගේ දැක්ම නිවැරදි කියලා කියන්නේ කොහොමද? මම නිවැරදිව දකිනවා කියනකොට තව කෙනෙක් කියනවා නෑ ඒක වැරදි කියලා. තව කෙනෙක් නිවැරදිව කාරණයක් දකිනවා තේරුම් ගන්නවා කියනකොට අපි කියන්නට පුළුවන් නෑ නෑ ඒක වැරදි කියලා. එහෙමනම් ලෝකයේ යම්කිසි කෙනෙක් දකින දේ යම්කිසි කෙනෙක් වටහා ගන්න දේ වඩා නිවැරදි කියලා අපි කොහොමද තීරණය කරන්නේ? මේක ටිකක් ගැටලු සහගත කාරණයක්. මේක හරි මේක වැරදි කියලා අපි ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්නට පුළුවන්. නමුත් කොහොමද මේක අපේ සනාත කරගන්නේ? ඒ නිසා මම තමයි හරියටම දකින්නේ අනිත් අයගේ දැක්ම වැරදි. මම තමයි නිවැරදිව මේ කාරණේ තේරුම් ගත්තේ අන් අය තේරුම් ගත්ත හැටි වැරදි කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් මේ කාරණේ සනාත වෙන්නේ කොහොමද? ඒ කාරණේ තහවුරු වෙන්නේ කොහොමද? මේ පිළිබඳව ලෝකේ වාද විවාද පවතිනවා. ඒ නිසා සරලයි වගේ පෙනුනට මේ සම්මා දිට්ඨිය කියන එක තීරණය කරන්නේ කොහොමද කියලා සරියුත් හාමුදුරුව මෙතෙන්දී ප්‍රශ්න කළේ භික්ෂුන් වහන්සේලාට මේ පිළිබඳව ගැඹුරින් සිතා බලන්නට ඒ අයගේ අවධානය යොමු කරන්නට අවශ්‍ය නිසායි. එනිසා සරියුත් හාමුදුරුව විවිධ ක්‍රමවලින් පැහැදිලි කරන්නට යෙදුනා මෙන්න මේ මේ කරුණු සම්පූර්ණ වුණොත් තමයි කෙනෙකුගේ දැක්ම නිවැරදි කියන්නට පුළුවන් වෙන්නේ. පිනතුනේ අපට යමක් නිවැරදිව දකින්න නම් ප්‍රඥාව තියෙන්නට ඕන. ප්‍රඥාව තියෙන පමණට තමයි පුද්ගලයා ලෝකයෙන් නිවැරදිව දකින්නේ. ප්‍රඥාව කියන්නේ හරියටම මනසේ පහළ වෙන ආලෝකයක් හා සමානයි. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි දෑසින් ලෝකය දකිනවා. අපිට හොඳට S2 පෙනෙන කෙනෙක් වුණත් හොඳට ඇස්සරලා බැලුවා වුණත් ආලෝකය නැතිනම් අපට බාහිර දේවල් පැහැදිලිව පෙනෙනවද? පෙනෙන්නේ නැහැ. එහෙමනම් කොච්චර ඇස් පෙනෙන කෙනෙකුට වුණත් ලෝකය නිවැරදිව දකින්නට මොනවද තව අවශ්‍ය වෙන්නේ? බාහිර ආලෝකය අවශ්‍යයි. හොඳට පැහැදිලිව ආලෝකය තියෙනකොට කෙනෙක් පැහැදිලිව ලෝකය දකිනවා. ආලෝකය අඩ වෙනකොට ආලෝකය අඩු වෙනකොට පුද්ගලයා වඩා අඩු මට්ටමකින් තමයි කරුණු හඳුනාගන්නේ දැකගන්නේ. අන්න ඒ වගේ තමයි පුද්ගලයාගේ ප්‍රඥාව ඊතා තීක්ෂණ වෙනකොට පුද්ගලයා අරමුණු මනවින් හඳුනා ගන්නවා නිවැරදිව තේරුම් කර ගන්නවා නිවැරදිව අර්ථ විග්‍රහ කර ගන්නවා හැබැයි පුද්ගලයාගේ ප්‍රඥාව අඩු නම් ඒ පුද්ගලයා යම් යම් காரணා තරමක් වැරදි විදිහටත් තේරුම් කර ගන්නට පුළුවන් යම් කෙනෙක් ආලෝකයෙන් බාහිර ආරම්මන දකිනවා බාහිර රූපයන් දකිනවා කියලා කිව්වහම අපි ආලෝකය කියලා කියන්නේ මොන වගේ දෙයකටද? අපි හිතමු සූර්යාලෝකය ආලෝකයයි. කණාම දිරියලිය. ඒකට කියන්නට වෙන්නේ ආලෝකයයි කියලා. ඒක ආලෝකය නෙවෙයි කියන්නට පුළුවන් කමක් නැහැ. නමුත් සූර්යාලෝකයෙන් දකින තරම් පැහැදිලිව කණාමැදිරියලියෙන් දකින්නට පුළුවන්ද? එහෙම දකින්නට පුළුවන් කමක් නැහැ. සූර්යයා සමග සංසන්දනය කරනකොට කණාමැදිරි එළියට ආලෝකයයි කියලා කියන්නටවත් බැරි තරම්. නමුත් ඒක ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් කමක් නැහැ. ඒක ආලෝකේ නෙවෙයි කියලා අපට බැහැර කරන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි සූර්යාලෝකයෙන් දකින්න තරම් පැහැපත්ව දකින්නටත් බෑ. එමනම් ආලෝකය කියලා අපි එක වචනයක් හැටියට ගත්තට සූර්යාලෝකයේ පටන් කණාමැදිරි එළිය දක්වා අනන්ත ප්‍රභේද එහි පවතින්නට පුළුවන්. ඉරේලියත් ආලෝකයක්, සඳහෙලියත් ආලෝකයක්, විදුලි එළියත් ආලෝකයක්, ඉටිපන්දන් එළියත් ආලෝකයක්, ගිනි පෙනෙල්ලක් වනවනා ගියොත් ඒකත් ආලෝකයක්, කණාමැදිරි එළියත් ආලෝකයක්. මෙහෙම අපට විවිධ ප්‍රභේදවලට ආලෝකය බෙදා දක්වන්නට පුළුවන්. ඒ ආලෝකයේ වෙනස් වෙන්න වෙනස් වෙන්න මොකද වෙන්නේ පුද්ගලයාගේ දැක්ම වෙනස් වෙනවා. දහවල් කාලයේ සූර්යාලෝකයෙන් අපි යමක් දකිනකොට ඊටාම පැහැදිලිව දකිනවා. සඳෙලියෙන් දකින කොටත් දකිනවා හැබැයි අඳුර මුසු වෙලා නිසා අඩ ආලෝකයෙන් දකින්නේ සමහර දේවල් පටලවා ගන්නට පුළුවන් විදුලි එළියනොත් දකින්නට පුළුවන් ඉටිපන්දම් එළියනොත් දකින්නට පුළුවන් කණාමැදිරි එළියනොත් දකින්නට පුළුවන් නමුත් ඒ දැක්ම එකින් එකට උස් පහත් වෙන්නට පුළුවන් ආලෝකයේ අඩු වැඩි වෙන නිසා අන්න ඒ වගේ තමයි පුද්ගලයාගේ ප්‍රඥාව අපි එක වචනයකින් ප්‍රඥාව කියලා කිව්වට පුද්ගල ප්‍රඥාව අනන්ත ප්‍රභේද පවතින ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ සියල්ල දක්නා මහා ප්‍රඥාවෙන් යුක්තයි. උන්වහන්සේගේ මහා ප්‍රඥාවේ පටන් ප්‍රතජන මිනිස්සෙකුගේ අල්ප ප්‍රඥාව දක්වා ප්‍රඥාව අනන්ත ප්‍රභේදවලට බෙදා දක්වන්නට පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් කියනවනේ බෞද්ධයෝ තමයි සම්‍යක් දෘෂ්ටික අන් අය මිත්‍යා දෘෂ්ටිකයි. ඇයි එහෙම කියන්නේ? බෞද්ධයෝ තෙරුවන් සරණ ගිය නිසා අන් අය තෙරුවන් ප්‍රතික්ෂේප කරන නිසා. ඒ කාරණය සැලකිල්ලට අරගෙන අන් අය මිත්‍යා දෘෂ්ටිකයි බෞද්ධයෝ සම්‍යක් දෘෂ්ටිකයි කියලා අපි කියනවා. හැබැයි තෙරුවන් සරණ ගියා අතර කොච්චර ඉන්නවද මිත්‍යා දෘෂ්ටිකය? බුදුහාමුදුරුවෝ ගැන හරියට පිළිගන්නේ නැහැ. ධර්මයේ ගැන හරියට පිළිගන්නේ නැහැ. සංඝ රත්නය ගැන පිළිගන්නේ නැහැ. පින්පව් පිළිගන්නේ නැහැ. මෙලොව පරලොව පිළිගන්නේ නැහැ. හැබැයි උත්පත්තියෙන් බෞද්ධ පවුලක ඉපදිච්ච නිසා මව්පියෝ සමග පන්සලට ගිය නිසා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා වචනයෙන් සරණ ගිහිල්ලා තියෙනවා. හැබැයි දෘෂ්ටිය බොහොම විකෘති. එහෙමනම් අපි බෞද්ධයෝය කියලා හඳුනා ගන්න බෞද්ධ පවුල්වලත් තෙරුවන් සරණ ගියාය කියලා වචනයෙන් තෙරුවන් සරණ ගිය අය අතරත් බොහෝ මිත්‍යා මතවාද තියන අය ඉන්නට පුළුවන්. එහෙමනම් බෞද්ධයොත් නැවත දෙකට බෙදන්නට වෙනවා. අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය අය සහ අනවබෝධයෙන් එහි එල්බගෙන ඉන්න අය. ඊට පස්සේ අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය අයගේ සම්මා දිට්ඨියත් ඒ ඒ ප්‍රමාණයෙන් අඩු වැඩි වෙනවා. සෝවාන් පුද්ගලයෙකුගේ සම්මා දිට්ඨිය සියලු ප්‍රතඥයින්ගේ සම්මා දිට්ඨියට වඩා ශ්‍රේෂ්ඨයි. සකෘදාගාමි පුද්ගලයෙකුගේ සම්මා දිට්ඨිය සෝවාන් කෙනෙකුටත් වඩා විශිෂ්ටයි. අනාගාමි කෙනෙකුගේ සම්මා දිට්ඨිය ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි. රහතන් වහන්සේ නමකගේ සම්මා දිට්ඨිය ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ සම්මා දිට්ඨිය ඒ ඒ ආකාරයෙන් වෙනස් වෙන්නට උස් පහත් වෙන්නට පුළුවන්. තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සියල්ල විනිවිද දක්නා වූ අනාවරණ ඥානය සර්වඥතා ඥානය ලෝකයේ ඇතිතාක් සියල්ල දක්නා වූ මහා ප්‍රඥාව නිසා එය සම්මා දිට්ඨීන් අතර අග්‍රගන්නේ සම්මා දිට්ඨියයි ඒ තථාගතයන් වහන්සේගේ සම්මා දිට්ඨියත් එක්කලා සලකලා බලනකොට අපට ප්‍රඥාව ඇතුවාද නැතුවාද කියන්නට බැරි තරම් අල්පයි. නමුත් හැම මිනිස්සෙකුටම යම් ප්‍රඥාවක් තියනවා අර කණාමැදිරි එළිය කොච්චර අල්ප වුණත් එය ප්‍රතික්ෂේප කරන්නට බැරුවාසේ ඒනුත් යම් ආලෝකයක් නිපද වෙන්නාසේ හැම ප්‍රතඥ මිනිසෙක් සතුවම සල්ප හෝ ප්‍රඥාවක් පවතිනවා. මේ ප්‍රඥාවේ තියෙන උස්මිටි ස්වභාවය මත තමයි පුද්ගලයින් එකම කාරණේ විවිධාකාරයෙන් හඳුනාගන්නේ. අපි හිතමු භික්ෂුන් වහන්සේලා 19කට එකම ධර්ම කාරණයක් දීලා පැහැදිලි කරන්නට කිව්වොත් 10 ආකාරයකින් තමයි පැහැදිලි කරන්නේ. එතකොට මිනිස්සු කියනවා අර හාමුදුරුවන්ගෙන් අහපුවාම එක විදිහකට කියනවා මේ හාමුදුරුවන්ගෙන් අහපුවාම තව විදිහකට කියනවා අපොයි මේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රකාශන තුල දේශනා තුලවත් ඒකමතිකත්වයක් නැහැනේ. එක වගේ ස්වභාවයක් නැහැනේ. දහ විදිහකට තමයි විස්තර කරන්නේ දහ දෙනෙක්ගෙන් ඇහුවොත්. ඉතින් මේක තමයි ඇත්ත తත්වයේ පින්නතුනේ. ඒක එහෙම නොවෙනවා නම් තමයි පුදුමය. ඇයි පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ අයගේ ප්‍රඥාව වෙනස් වෙන නිසා. තම තමන් සසරේ අත්දැකලා තියෙන ස්වභාවය, තමන් ඒවා පිළිබඳව සිතලා තියෙන ස්වභාවය තමන් තේරුම් අරගෙන තියෙන ස්වභාවය තමන් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන ස්වභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා පින්නතුනි. ඒ වෙනස නිසා එක් එක් පුද්ගලයා එක් එක් දහම් කරුණු විග්‍රහ කරනකොට එක එක විදිහටයි. රහතන් වහන්සේලා අතරවත් සමානත්වයක් දකින්නට පුළුවන් කමක් නැහැ. කෙලස් නැසීමෙන් උන්වහන්සේලා සමානයි. නමුත් ප්‍රඥාවෙන් විවිධයි. ඒ නිසානේ සරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයින් අතර අගතන්පත් උනේ භික්ෂූන්ගෙන්. එහෙමනම් ඉතින් අනිත් රහතන් වහන්සේලාත් ඒ தත්වෙටපත් වෙන්නට ඕනනේ. ඊළඟට තවස් රහතන් වහන්සේලා ධර්මයේ කෙටියෙන් දේශනා කරපුවා විස්තරාත්මකව දේශනා කරන්න උන් අතරින් අග්‍ර වුණා. එතකොට ආනන්ද හාමුදුරුවෝ වගේ භික්ෂුන් වහන්සේලා බහුශ්‍රුතයින් අතර අග්‍ර වුණා. මේ වෙනස්කම් තියෙන්නේ කොහොමද? කෙලස් නැසීම එකක්ම වුණත් උන්වහන්සේලාගේ දැනීම, උන්වහන්සේලාගේ අවබෝධය, උන්වහන්සේලාගේ අත්දැකීම එක් එක්කෙනාගෙන් එක් එක්කෙනාට වෙනස් වෙනවා. එහෙමනම් ප්‍රතජන භික්ෂුන් වහන්සේලා අතර හෝ ප්‍රතජන ගිහි පින්නතුන් අතර හෝ අවබෝධයේ විවිධත්වයන් පැවතීම අරුමයක් නෙවෙයි පින්නතුනි. යම්කිසි කෙනෙකුට ප්‍රඥාව ඇත්තේම නැත්නම් ඒ පුද්ගලයාට ලෝකයේ පිළිබඳව 아무තු අරුබුදයක් ඇති වෙන්නේ නැහැ. ඇයි? කිසිවක්ම නොදකින නිසා. අන්ධකාරයේ අතපත ගන්න පුද්ගලයෙක් වගේ එතනත් හැපෙනවා මෙතනත් හැපෙනවා වැටුනහම අතපය කඩා ගන්නවා ආයෙ නැගිටිනවා ආයෙත් යනවා වාද විවාද තර්ක විතර්ක කරන්න දෙයක් නැහැ එකම අන්ධකාරයේ ජීවත් අන්න ඒ වගේ ප්‍රඥාව කොහෙත්ම නැති පුද්ගලයින්ට ලෝකය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ සත්තු සිව්පාව වගේ. 아무තු මතවාද නැහැ, 아무තු උස්මිටිකම් නැහැ, ඔක්කොම එකම වලේ. එකම තැන අන්ධකාරයේ පීඩා විඳිනවා. හැබැයි යම් ප්‍රමාණයකට ප්‍රඥාව තියෙනවා නම් ඔවුන් අතර විවිධත්වයන් පවතිනවා. ඒ විවිධත්වය නිසාම තර්ක විතර්ක කරනවා, වාද විවාද කරනවා. නොඑක ආකාරයට දේවල් අර්ථකථනය කරනවා. එනිසා මේ ලෝකයේ පහළ වෙලා තියෙන තාක් දෘෂ්ටිවාද මතවාද සංකල්ප ගොඩනැගෙන්නේ කුමක් නිසාද මේ ප්‍රඥාවේ තියෙන උස්මිටිකම වෙනස්කම නිසා නමුත් පින්නතුනේ තියෙන භයානකම తත්වය තමයි ආර්ය භාවයටපත් උනාට පස්සේ පුද්ගලයෙකුගේ සම්මා දිට්ඨිය උස් පහත් උනාට විකෘති වෙන්නේ නැහැ. පුද්ගලයා ප්‍රඥාවෙනුයි ලෝකය දකින්නේ ආර්යයන් වහන්සේලා ලෝකය දකින හැටි අඩු වැඩි වෙන්නට පුළුවන්. මා මුලින් සඳහන් කළා වගේ සෝවාන් පුද්ගලයාට වඩා තීක්ෂණව සකෘදාගාමි පුද්ගලයා ලෝකය දකිනවා. ඊට වඩා තියුණුවට අනාගාමී පුද්ගලයා ඊටත් වඩා තියුණුවට රහතන් වහන්සේ ලෝකය දකිනවා. හැබැයි මේ උස්මිටිකම් තිබුණට උන්වහන්සේලා විකෘති විදිහට හඳුනාගන්නේ නැහැ. ප්‍රතජන පුද්ගලයා සම සම්බන්ධව පවතින භයානකම කාරණේ තමයි ප්‍රතජනයාගේ දැනුම, දැක්ම, අවබෝධය, සම්මා දිට්ඨිය උස්පහත් වෙනවා වගේම ඒක විකෘති දෘෂ්ටියක් වෙන්නටත් පුළුවන් ඒක මිත්‍යා දෘෂ්ටියක් වෙන්නටත් පුළුවන් අර සෝවාන් ඵලයටපත් වුනහම එතනින් ඉහළට උස්මිටිකම් තිබුණාට විකෘතියක් ඇති වෙන්නේ නැහැ හැබැයි ප්‍රතඥයාගේ උස්මිටිකම් වගේම විකෘති ස්වභාවයක් ඇති වෙන්නටත් තියෙන ඉඩ කඩ වැඩි අපි උදාහරණයක් හැටියට ගත්තොත් දහවල් කාලේ අපි යමක් දකිනවා අපි හිතමු ගහක අත්තක වහලා ඉඳලා කුරුල්ලෙක් එකවරම සරස් ගාලා පියාඹාගෙන යනවා. එහෙම යනකොට සද්ද ඇහෙනවා වටපිට බලනවා මොකුත් පේන්නේ නැහැ. අපි ඒක ගැන එච්චර ගණන් ගන්නෙ නැහැ. හැබැයි රාත්‍රී කාලේ අඩ අඳුරේ අඩ ආලෝකයේ තියෙන වෙලාවක එකවරම සරස් ගාලා සතෙක් පැනලා දුවනවා. දැන් මොකක් වෙයිද? ඒක නොඑක ආකාරයෙන් අර්ථකථනය කරන්න පුළුවන්. යකෙක්ය, හොල්මනක්ය, වූතේක්ය, හොරෙක්ය එක් එක්කෙනා විවිධ ආකාරයෙන් අර්ථකථනය කරන්න පුළුවන්. ඊට පස්සේ තව කෙනෙක් විදුලි පන්දමක් අරගෙන දුවගෙන ඇවිල්ලා දල්වලා කියනවා කො මෙතන මොකෙක්වත් හොරෙක් ඉඳලා නැහැ මේ සතෙක් läගලා ඉඳලා දුවගෙන ගිහිල්. නෑ නෑ මෙතන හොල්මනක් තිබුණමයි මම යක්ෂයෙක් දැක්කමයි උගේ කෙස් ටික මෙහෙමයි ඇස් දෙක මෙහෙමයි දත් ටික මෙහෙමයි ඔක්කොම විස්තර කරනවා දැන් අර පස්සේ ආපු තැනැත්තා ආලෝකය දැල්වලා පෙන්නලා කියනවා නෑ එහෙම දෙයක් එතන නෑ කියලා. දැන් ඒ තැනැත්තා කොච්චර කිව්වත් පිළිගන්නේ නෑ අර මුලින් ආපු තැනැත්තා. ඒ තැනැත්තා කියන්නෙම මම දැක්කමයි. ඒ තැනැත්තා මෙහෙම මෙහෙමයි. මේ මෙතනින් ගියේ යක්ෂයෙක්මයි භූතයෙක්මයි ප්‍රේතයෙක්මයි කියලා සනාත කරන්නට උත්සාහ කරනවා. දැන් මොකද්ද මෙතන ඇති වෙන తত্ত্বය? දැන් අර මුලින් ආපු තැනත්තා බොරුවක්ද මේ කියන්නේ ඇත්තක්ද කියන්නේ? මොකද හිතෙන්නේ? ඒ තැනත්තා බොරුවක් කියනවා කියන්නට බෑ. ඇයි? Taman දැකපු දෙයි කියන්නේ. හැබැයි පස්සේ ආපු තැනත්තා ආලෝකය දල්වලා බලන නිසා ඔහු පැහැදිලිවම තේරුම් ගන්නවා එහෙම එකක් එතන නැහැ කියලා. එහෙම එකක් එතන ඇත්තෙත් නෑ. නමුත් මුලින් ඉන්න තැනත්තා මුලින් දැකපු තැනත්තා බොරුවක් කියනවා කියලා ප්‍රතික්ෂේප කරන්නත් බෑ. එහෙනම් මොකක්ද එතන වෙලා තියෙන්නේ? ඒතනත්තා නොදැක්කා නෙමෙයි යමක් දැක්කා. හැබැයි දැකලා තියෙන්නේ ඇත්ත දෙයක් නෙමෙයි Tamange මනසින් මවාගත්තු දෙයක්. විකෘතිය. අන්න ඒකට කියනවා මොකක් කියලාද? මිත්‍යා දෘෂ්ටියයි. වැරදි දැක්ම. නොදැකම හිටියානම් ඒක වෙනම කාරණයක්. නොදැකම ඉඳීම අනතුරුදායක නැහැ. ඒ කියන්නේ අඥානකම හොඳයි කියන එක නෙමෙයි. හැබැයි කවදා හරි ප්‍රඥාව ඇති කෙනෙක් පෙන්නුවාම මේක මෙහෙමයි කියලා තේරුම් ගන්න පුළුවන් නොදක ඉන්න කෙනාට. යමක් දැකලා වැරදි විදිහට අර්ථකථනය කරගත්තාම ආයේ කොච්චර ප්‍රඥාවෙන් පහදලා දුන්නත් ඒක ඒත්තු ගන්නන්නට බෑ. අද හුඟක් බෞද්ධයින්ටත් ওই අර්බුදේ වෙලා තියෙනවා. වෙනත් රටවල් වලින් බුදුදහමක් ගැන කිසිම දෙයක් නොදැන එන ඇතැම් අය තමන්ගේ ජීවිතවල මතුවෙන අර්බුදවලදී භික්ෂූන් වහන්සේ නමක් හෝ ධර්මයේ පිළිබඳව දන්නා ගිහි පුද්ගලයෙක් හෝ ඒ ප්‍රශ්නේ පිළිබඳව ධර්මානුකූලව අර්ථ විවරණය කරලා දුන්නහම අර කවදාවත් බුදුදහම අහපු නැති පුද්ගලයා මේකේ මහා වටිනාකමක් දැකලා සම්පූර්ණයෙන් තමන්ගේ ගැටලු निराකරණය කරගන්නා මාවතට ඒ තැනැත්තා කිසිම තර්ක විතර්කයක් නැතුව එළඹෙනවා. ඇයි? ආලෝකයේ දැල්වපු තැන ඒ තැනැත්තා දැක ගන්නවා. ඒත් කවදාවත් එහෙම එකක් දැකලා තිබුණේ හැබැයි බෞද්ධයි කියලා ඉන්න සමහර අයට මොකද වෙලා තියෙන්නේ? උත්පත්තියෙන් තමන් බෞද්ධ පවුලක ඉපදිච්ච නිසා යම් යම් දේවල් උඩින් පල්ලෙන් අහලා තියෙන නිසා ආ ඕකද ඕක අපි දන්නවනේ. ඕක මොකද්ද? ඔය පන්සල් ගියාම හැමදාම කියන එකනේ. ආ පන්සල් දෙක අපි මේ උදේ හවස ගන්න එකනේ. ඕකෙන් පුළුවන් ද ප්‍රශ්න විසඳන්න. මෙන්න මේ විදිහට සමහර දේවල් වල හරි අර්ථය නිවැරදිව තේරුම් නොගැනීම නිසා විකෘති වැටහීම නිසා ඒවෙන් නැවත ප්‍රයෝජන ගන්නට බැරි මට්ටමට විකෘති කරගෙන තියෙනව සමහර දෙනා. ඒක අනතුරක් පින්නතුනේ. ඒ වගේම බුදුදහම ඇසුරු කරගෙන යන අය තව තව යම් යම් මිත්‍යා මතවාදවල එල්බ ගත්තාම දැන් මේ කාල වකවානුවේ රටේ ලෝකේ එහෙම දේවල් නොයේක් තැන පහළ වෙනවා. ඔන්න අතන සරමයි කමිසේ ඇඳගෙන බුදු වෙලාය කියලා කියනවා. ඔන්න මෙතන මේ ගහයට මේ වතුර වල ළඟ තමයි බුදුහාමුදුරුව පහළ වුණේ කියලා කියනවා. එතකොට අර තට්ටයක් තියෙන මහ බඩක් තියෙන පිළිමයක් තියාගෙන මේකට කාසි දාපුවාම තමයි සියල්ල ලැබෙන්නේ කියලා කියනවා. ඊළඟට අර බම්බුවක් ඇතුලේ මොනවා හරි තියාගෙන මේක තමයි බුදුහාමුදුරෝ දේශනා කළ උත්තරම ධර්මය මේකට වැන්දහම තමයි සියල්ල ලැබෙන්නේ කියලා මිනිසුන් මුලා කරනවා ඊළඟට ওই නොඑක් රටවල් වලින් ආපු මධ්‍යස්ථාන දාගෙන බෞද්ධයින් මුලා කරන වැඩසටහන් මේ වෙනකොට ලංකාවේ විවිධ තැන්වල විවිධ ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වෙනවා ඊළඟට තව සමහර තැන්වල අපි තමයි රහත් වෙලා ඉන්නේ අපි තමයි සෝවාන් වෙලා ඉන්නේ සතියෙන් මාසෙන් අරහත්ත්වයට පමුණුවන්නම් කියලා එහෙම කතා කරනවා. මේ විදිහට තන තන පවතින විකෘතිතා මේ ඔක්කොම අබෞද්ධයින් නෙවෙයි. මේ බෞද්ධයි කියලා ඉන්න පිරිසම විකෘති කරගෙන ආපහු මේ මිනිස්සුන්ට බුද්ධාගම කියා දුන්නයි කියලා පිළි නොගන්නා මට්ටමට ඒත්තු ගන්නවන්නට නොහැකි මට්ටමට ඒ අයගේ මනස විකෘති කරගෙන අර කිසිවක්ම නොදන්නා වූ පුද්ගලයෙක් ආවහම මේ ධහම කියා දුන්නාම සැනකින් ග්‍රහණය කරගන්න. ඒ නිසා අද කාලේ විශාරදීන් උගතුන් ප්‍රකාශ කරන දෙයක් තමයි බටහිර රටවලින් බුදුදහම වැළඳ ගන්නා අය සීක්‍රෙන් ධහම තුල වැඩෙනවා. ඇයි මේ බෞද්ධ රටවල් වල කියන අයට එහෙම වැඩෙන්නට බැරි වෙලා තියෙන්නේ? ඒ අය අර බුදුදහමත් එක්කලා කලක් ජීවත් වෙලා ඒකෙන් ප්‍රයෝජන අරගෙනත් නැහැ. ඒ වගේම නොදැනගෙනත් නැහැ. හැබැයි දැනගෙන තියනවා අඩලෙට බාගෙට ඒකම විකෘති කරගෙන විපරීත කරගෙන අවුල් කරගෙන නැවත පහදලා තේරුම් ගන්නටවත් නොහැකි මට්ටමට විපරීත කරගෙන. එහෙම වුණොත් මේ දහමෙන් ප්‍රයෝජන ගන්නට බෑ පින්නතුනේ. ඒ නිසා නොදක ඉන්නවා නම් නොහඳුනාගෙන ඉන්නවා නම් ඒක අනුවණකමයි කියා කිව යුතුයි. හැබැයි යම් දවසක හරි ප්‍රඥාව අවදි කරපු තැන දකින්නට පුළුවන්. ඊටත් වඩා භයානකයි යමක් වැරදි විදිහට තේරුම් ගන්න එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ පාප ධර්මයන් අතර අසත් ධර්මයන් අතර මේ මිත්‍යා දෘෂ්ටිය තරම් බරපතල පාපයක් මම තවත් දකින්නේ නැහැ. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමේ යං ඒවං මහාසාවජ්ජං යදිදං මිච්ඡාදිට්ඨි මහණෙනි මේ ਸਰුවඥතා ඥාණයෙන් ලෝකය දකිනකොට මේ මිත්‍යා දෘෂ්ටිය තරම් බරපතලම ධර්මතාවයක් මම තවත් දකින්නේ ඒ තරම්ම හානිදායකයි ඒ තරම්ම අනර්ථකාරී යමක් විකෘති විදිහට හඳුනා ගැනීම. එතකොට සම්මා දිට්ඨියයි කියලා කියන්නේ අන්නේ විකෘති දැක්මට නොයළඹී යමක් පවතින ස්වභාවයෙන් යථා ස්වභාවයෙන් දැනගන්නට අපේ මනස තුල ඇතිවෙන නිවැරදි දැක්ම එහෙම නැත්නම් නිවැරදි අවබෝධය ඒකට උදව් වෙන්නේ කුමක්ද අපේ මනසේ පවතින ප්‍රඥාවයි එතකොට සරියුත් හාමුදුරුව මේ සූත්‍රයේදී දේශනා කරන්නේ මේ නිවැරදි දැක්මක් මට තියෙනවා කියලා යම්කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් අන්නේ තැනැත්තා තමන්ගේ දැක්ම නිවැරදි කියන්න අවම වශයෙන් මෙන්න මේ මූලික සාධක ටිකවත් සම්පාදනය කරගෙන තියෙන්නට ඕන. මොනවද මූලික සාධක හැටියට උන්වහන්සේ දක්වන්නේ? යතෝචකෝ ආවුසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති. අකුසල මූලංච පජානාති. කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හොති යම් කෙනෙක් මට සම්මාදිට්ඨිය තියෙනවායි කියලා ප්‍රතිඥා දෙනවා නම් අඩුම තරමින් ඒතනත්තා මෙන්න මේ காரணා හතරවත් දැනගෙන ඉන්න ඕන ඒ මොනවද අකුසලංච පජානාති අකුසලය දැනගෙන ඉන්නට ඕන අකුසල මූලංච පජානාති අකුසලයේ හේතුව දැනගෙන ඉන්නට ඕන කුසලංච පජානාති කුසලය දැනගෙන ඉන්නට ඕන කුසල මූලංච පජානාති කුසලයේ හේතුව දැනගෙන ඉන්න ඕන. ඔය කරුණු හතරවත් හරියට දන්නවා නම් තමයි මට සම්මා දිට්ඨිය තියෙනවයි කියලා කෙනෙකුට ප්‍රතිඥා දෙන්නට පුළුවන් වෙන්නේ. දැන් මෙහෙම කියනකොට පින්නතුන්ට හිතෙයි අපිට නම් ඉතින් ওই කාරණා හතරම තියෙනවනේ. අපි ওই කරුණු හතරම දන්නවනේ. ඒ නිසා ඉතින් අපිට නම් සම්මා දිට්ඨිය තියෙනවා. එහෙම නැහැ කියනවා නෙමෙයි. යම් ප්‍රමාණයකට තියනවා හැබැයි තව ගැඹුරට යා යුතුයි. ගැඹුරට යන්නට නම් මේ ප්‍රඥාවේ ස්වභාවය අපි ගැඹුරට ගැඹුරට හඳුනා ගන්නට ඕන. ප්‍රඥාව කියලා කියන්නේ ආලෝකයක් වගේ කියලා මා මුලින් කිව්වනේ. අරමුණු වල ස්වභාවය නිවැරදිව හඳුනා ගන්න, නිවැරදිව දැක ගන්නට ප්‍රඥාව තමයි අපට උදව් වෙන්නේ. ප්‍රඥාවෙන් යමක් පිළිබඳව කරුණු තුනක් හඳුනා ගන්නවා. මොනවද ඒ කාරණා තුන? සංස්කාර ධර්මයන්ගේ හේතුව සහ ඵලය નિවරදිව දැකගන්නේ ප්‍රඥාවෙන්. දෙවැනි කාරණේ තමයි මේ සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ හරියටම හඳුනාගන්නේ ප්‍රඥාවෙන්. තුන්වෙනි කාරණේ තමයි මේ සංස්කාර ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණ හරියටම හඳුනාගන්නේ ප්‍රඥාවෙන්. මෙන්න මේ කාරණා තුන નિවරදිවම දැක්කොත් තමයි ඒතනත්තා ඒ ධර්මතාවය හරියට දැක්කා කියලා කියන්නට පුළුවන් ඔය කරුණු ගිලිහෙනවා නම් ඔය කරුණු පටලැවෙනවා නම් ඒ පුද්ගලයා හරියට දැක්කයි කියන්නට පුළුවන් කමක් නැහැ. පළවෙනි කාරණය තමයි හේතුව ඵලය හරියට දකින්නට පුළුවන් වෙන්න ඕන. හේතුව ඵලය කියලා කියන්නේ මෙන්න මේ හේතුවෙන් මේ ප්‍රතිඵලය ඇති වෙනවා. මේ ප්‍රතිඵලය ජනිත වුනේ මේ හේතුවෙනුයි. මේක හරියට දකින්නට පුළුවන් වෙන්න ඕන. මේක දැක ගන්නට පුළුවන් නම් කවදාවත් යම් කෙනෙක් වැරදි නිගමන වල එල්බ ගන්නේ නැහැ. දැන් සමහරුන්ට තව කෙනෙක් කිව්වන් පස්සේ මම රහත් වෙලා ඉන්නේ. මම තමයි මේ කාලේ ඉන්න සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ කිව්වන් පස්සේ වැඳ වැටිගෙන පස්සෙන් යනවා. මෙන්න මේ වල ළඟ තමයි බුදුහාමුදුරුව පහළ වුණේ කියලා කොහේ හරි තැනක තියෙන වලක් පෙන්නුවාට පස්සේ ඊට පස්සේ අර ඉතිහාසයයි සංස්කෘතියයි දැනුමයි වැටහීමයි සියල්ලම පැත්තක වීසි කරලා අන්න එතනට ගිහිල්ලා වැඳ වැටෙනවා. අන්න අහවල් බෝධියේ පොත්තෙන් බුදුහාමුදුරුව පහළ වෙලා බෝකොලෙන් බුදුහාමුදුරුව පහළ වෙලා කිව්වන් පස්සේ අර සියල්ල පැත්තකට වීසි කරලා පොලිමේ එතනට යනවා මේ පිළිමයට নমස්කාර කළාම සියල්ල ලැබෙනවා බුදු පිළිම වීසි කරන්න කිව්වන් පස්සේ ඒ සියල්ල වීසි කරලා දන්න নমස්කාර කරන්න තරම් මිනිස්සු අඥාන වෙනවා ඇයි මෙහෙම වෙන්නේ? හේතුව ඵලය ගණනය කරගන්නට බැරි නිසා. සරමයි කමිසේ ඇඳගෙන මම බුදු වෙලා මම තමයි අනාගත බුදුහාමුදුරුව මම දේශන දහම අහන්නට කිව්වන් පස්සේ අගසව් තනතුරු ප්‍රාර්ථනා කරගෙන යන්නට තරම් මිනිස්සු අනුවන වෙලා තියෙන්නේ ඇයි හේතුව ඵලය හරියට හඳුනා ගන්න බැරි නිසා මේ කියන කාරණයෙන් මෙබඳු දෙයක් කරන්නට පුළුවන්ද මේ කියන ඵලය ගොඩනැගෙන්නට සුදුසු හේතු මෙතන තියනවද ඒ විදිහට හරියට නුවණින් විමසා බලන්නට බැරි වුණොත් මිනිසුන් මංමුලා වෙනවා අන්ධ වෙනවා. අන්ධව දේවල් ග්‍රහණය කරනවා. ඒකට බුදුදහමේ කියන්නේ මොකක් කියලාද? අමූලිකා සද්ධා. මොකක්ද? අමූලිකා සද්ධා. අමූලිකා සද්ධා කියන්නේ මූලයක් නැහැ, පදනමක් නැහැ, හේතුවක් යුක්තියක් නැහැ. කියන්නම් වාලේ පිළිගන්නවා. එන්න මාළඟට භාවනා කරන්න මම සතියකින් සෝවාන් කරන්න. මම සති දෙකකින් අනාගාමී කරන්න. ඊට පස්සේ ගිහිල්ලා මෙහෙම මෙහෙම කරන්න කියනවා මෙහෙම මෙහෙම හිතන්න කියනවා. ආ ඔය විදිහට හිතෙනවා නම් දැන් සෝවාන්. ඔය විදිහට හිතෙනවා නම් දැන් සකෘදාගාම. තමනොත් ඉතින් ඒ ලේබලේ අලවගෙන මහේසාක්‍ය ලීලාවෙන් පෙනී හිටිනවා අන් අයත් මුලා කරනවා. එයි මේ සෝවාන් ඵලය කියන්නේ මොකක්ද? ඒ හේතුව ජනිත කරන්න සුදුසු ඒ ඵලය ජනිත කරන්න සුදුසු හේතු මෙහි ගොඩනැගිලා තියනවද? මගේ මනසේ කෙලස් දුරු කරන්නට සුදුසු හේතු ඇත්තටම ජනිත වුණාද? මේවා නුවණින් තේරුම් ගන්නට බැරි වෙනකොට පුද්ගලයා මංමුලා වෙනවා. පුද්ගලයා අතරමං වෙනවා. ඒ නිසා බොහෝ දෙනා මග නොමග හඳුනා ගන්නට බැරුව වල් වැදෙන්නේ කුමක් නිසාද මේ සංස්කාර ධර්මයන් හේතුඵල වශයෙන් තෝරා බේරා ගත නොහැකි වීම නිසා හුඟක් මිනිස්සුන්ට හොඳ දේවල් කරන්නට ඕන වෙනවා නමුත් හොඳ අදහසින් කළාට හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඊටාම හොඳ අදහසින් තමයි දේවල් ක්‍රියාත්මක කරන්නේ. අපේ දරුවෝ හොඳම දරුවෝ බවට පමුණුවා ගන්නට ඕන කියලා තමයි මව්පියෝ කටයුතු කරන්නේ. නමුත් මව්පියෝ කී දෙනෙකුගේ මේ අදහස සඵල වෙනවද? ඇයි ඒක බලාපොරොත්තු වුණාට ඒක කරගන්නට තේරෙන්නේ ඒ ප්‍රතිඵලය ලැබෙන හේතුව දන්නේ නැහැ. මම හොඳට ඉගෙන ගන්න ඕන හොඳට විභාගේ සමත් වෙන්න ඕන කියලා හිතනවා. නමුත් කී දෙනෙකුට එහෙම කරන්න පුළුවන්ද? ඇයි ඊට අදාළ සාධක සම්පාදනය කරන්නට තේරෙන්නේ අදහස හොඳයි. ප්‍රතිඵලයක් ගැන අපේක්ෂාව තියෙනවා. නමුත් මේ ඵලය ජනිත කරන හේතුව මොකක්ද කියලා හරියට තමන් දන්නේ නැත්නම් කොච්චර හොඳ අදහස් ඇතුව කටයුතු කළත් වැඩ කරලා ඉවර වෙලා බලනකොට ඒ ප්‍රතිඵලය නෙවෙයි ලැබිලා තියෙන්නේ වෙනම විපරීත ඵලයක් තමයි ලැබිලා තියෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? ප්‍රඥාවේ තියෙන දුර්වලකම නිසා. හේතුව ඵලය හරියට දැක ගන්නට බැරිකම නිසා ඒ නිසාද හුඟක් දෙනාට සම්මා දිට්ඨිය තියනවාය කියලා කිව්වට බොහෝ දෙනෙක් කටයුතු කරන ආකාරය දිහා බැලුවයින් පස්සේ සම්මා දිට්ඨිය ඇතැයි කියලා හිතන්නට දුෂ්කරයි පින්නතුනි. සමහර කෙනෙක් ශනිකව දේවල් තීරණය කරනවා දුරදිග බලන්නේ නැතුව. සමහර කෙනෙක් දුරදිග බලන්නට උත්සාහ කරනවා ඒ වෙලාවේ කළ යුතු දේවල් කරන්නේ නැතුව. අද මේ ජාතිය යටපත් වෙන තැනට බුදුදහම වෙනසෙන තැනට කටයුතු යෙදিলা තියෙන්නේ මිනිසුන් ඇතම් කෙනෙක් ඒ විදිහට පටු විදිහෙන් කල්පනා කරලා ක්‍රියාත්මක වෙන නිසා තමන්ගේ ජාතිය රැකගන්නට අපි දූරදර්ශීව කුමක්ද කළ යුත්තේ මේ සම්බුදු සසුන රකින්නට අපි දූරදර්ශීව කුමක්ද කළ යුත්තේ එහි හේතු මොනවද ඒ නිවැරදි ඵලය ගොඩනගන්න අපි මොකද්ද කරන්න ඕන? මේවා පිළිබඳව නිසි අවබෝධයෙන් කටයුතු කරන්නට අපි උනන්දු වෙනවා නම් අපට බොහෝ දේ සුරක්ෂිත කරගන්නට පුළුවන් වෙනතුනේ. මේ සියල්ල සිද්ධ කරන්නට නම් හේතුව ඵලය පිළිබඳව හැම විටම අපි විචක්ෂණ වෙන්නට ඕනේ, අපි උනන්දු වෙන්නට ඕනේ. ඊළඟට දෙවැනි කාරණය තමයි සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ નિවරදිව දකිනවා. පොදු ලක්ෂණයි කියලා කියන්නේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව හැම සංස්කාර ධර්මයකටම පොදුයි. පඨවි ධාතුවත් අනිත්‍යයි, ආපෝ ධාතුවත් අනිත්‍යයි, තේජෝ ධාතුවත් අනිත්‍යයි, රාගයත් අනිත්‍යයි, ద్వේෂයත් අනිත්‍යයි, ප්‍රඥාවත් අනිත්‍යයි, සද්ධාවත් අනිත්‍යයි. මේ නාම රූප ධර්ම හැම එකක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ සියලු සංස්කාර ධර්මයන්ට පොදු ලක්ෂණ. ප්‍රඥාවෙන් තමයි මේවා හරියට දැකගන්නේ. දැන් පින්නතුන්ට හිතෙන්න පුළුවන් අපි ඉතින් බෞද්ධයෝ හැටියට අපි කොහොමත් සංස්කාර ධර්මයන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකිනව නේද? දකින්නට උත්සාහ කරනවා නමුත් හැම තැනදීම නෙමෙයි. කවුරු හරි මැරුණහම අනිත්‍යයිනේ කියලා අපි හිතන්නට උත්සාහ කරනවා. තමන්ගේ කෙනෙක් මැරුණහම ඒ වෙලාවට ඒ අනිත්‍ය දකින්න ලෑස්ති නැහැ. අනිත්‍යනත්තාගේ දේවල් අහිමි වෙනකොට ආ ඔය හම්බ කළාට ඉතින් ඕවා අනිත්‍යයිනේ තමන්ගේ දේ නැති වුනහම ඒක අනිත්‍යයි කියලා දකින්නට සූදානම් නැහැ. ඊළඟට අල්ලපු ගෙදර පුද්ගලයාට යම් දුකක් පීඩාවක් පැමුණුනහම ඔහොම තමයි තින් ජීවිතයේ ස්වභාවය. ඕක තමයි සබා ධර්මයේ අපි කාටත් දුක්ඛම් කටළු පැමිණෙනවා. ඕවා ඉතින් අපි කාටත් පොදු ධර්මතාවයන්නේ. එහෙම කියනවා. හැබැයි තමන් වෙත දුක් පීඩා පැමිණෙනකොට මේක ධර්මතාවය නේද කියලා දකින්නට සූදානම් නැහැ. ඒ නිසානේ මිනිස්සු පින්කම් කරලා භාවනා කරලා සිල් සමාදන් වෙලා ප්‍රාර්ථනා කරනවා මට මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒක හොඳ ප්‍රාර්ථනාවක්. හැබැයි චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍ය මොකද්ද? දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය කියන්නේ ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මහලු වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි අප්‍රියයන් සමග මුසු දුකයි බලාපොරොත්තු කඩවීම දුකයි යමක් කැමති වෙනවද ඒවා නොලැබීම දුකයි මේවා තමයි. දැන් අපි මේ ටික අවබෝධ වෙන්න කියලානේ ප්‍රාර්ථනා කරන්නේ. දැන් ওই ටික අවබෝධ වෙන්න ඕ අපට මුණ ගැහෙන්නට ඕනනේ. ජීවිතේ ඕවා මුණ ගැහෙනකොට මොකද වෙන්නේ? උඩ පනිනවා, දඟලනවා, පලා යනවා, මට නම් බෑ කියනවා. ඒ ධර්මතාවයේ වටහා ගන්නට ලෑස්ති නැහැ. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං කියලා දුක ගැන කියනවා. කිව්වට තමන්ගේ කෙනෙක් මැරුණහම ලතෝනි දෙනවා ඇරෙන්නට මේ මරණ දුක්ඛය වටහා ගන්නට සූදානම් නැහැ. අල්ලපු ගෙදර මිනිස්සයා මැරුණන් පස්සේ ආ ඕක ඉතින් ධර්මතාවයනේ කාටත් ඔහොම වෙනවනේ කියන්න පුළුවන්. හැබැයි තමන් වෙත මරණය පැමිණෙනකොට ඒ මරණම්පි දුක්ඛං කියන එක අපට මතක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ කියනවා අපිට මේක වැටහෙන්නේ නැහනේ. තව කොච්චර පිංකම් කරන්න ඕනද මේක වැටහෙන්න. ආයෙත් සිල් සමාදන් වෙලා ආයෙත් භාවනා කරලා ආයෙත් පිංකම් කරලා ප්‍රාර්ථනා කරනවා මට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. අවබෝධ වෙන්නට ඒ කම්කටොළු තමන් වෙත එනකොට ඒක තමන් පලා දුවනවා එහෙම නැත්නම් ඒවා යටපත් කරන්නට උත්සාහ කරනවා. ඇයි මෙහෙම වෙන්නේ මිනිසුන් හරියට සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ දකින්නට සූදානම් නැහැ. තමන් කැමති තැනදී ඒවා දකින්නට ලෑස්ති තමන් අකමැති විදිහට එනවා නම් අපිට ඒව අවශ්‍ය නැහැ කියන ස්වභාවයෙන් තමයි මිනිස්සු කටයුතු කරන්නේ. අපි හිතමු වළඳක් බිම වැටිලා මැටි භාජනයක් බිම වැටිලා බිඳුනොත් ආ ඉතින් අනිත්‍යයිනේ. ඒක අපට ප්‍රකටයි. කොන්ක්‍රීට් එකක් බිඳුනොත් ඊට පස්සේ බාසුන්න 60ත් බැනලා ඉංජිනේරුවටත් බැනලා හදපු මිනිස්සුන්ටත් බැනලා මහා කාලගෝට්ටිය. ඇයි කොන්ක්‍රීට් කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නෙමෙයිද? කොන්ක්‍රීට් කියන්නේ සංස්කාර ධර්ම නෙමෙයිද? ඒක අනිත්‍ය ස්වභාවයටපත් වෙන්නේ නැතිද? ඒක පිළිගන්නට ටිකක් අමාරුයි අපේ මනසට. ඇයි අපේ මනසට සම්මුතියක් ඇති කරවලා තියනවා මේක චිරකල් පවතින දෙයක්. මැටි බඳුන එහෙම නෙමෙයි කියලා අපට පොදු අදහසක් දීලා තියෙනවා. ඒ නිසා අපි ඒක පිළිගන්න කැමති. නමුත් අර චිරස්ථායි කියලා සංකල්පය ඇති කරපු දේ අනිත්‍යයි කියලා පිළිගන්නට අපි ලෑස්ති නැහැ. ඒ නිසයි මා මුලින්ම කිව්වේ අනිත්‍ය අපි දකිනවා වගේ හිතුණට පෙනුණට හැම දෙෙහිම අනිත්‍ය දකින්නට අපි උනන්දු වෙන්නේ නැහැ. සමහර ඒවා අනිත්‍යයි කියලා දකිනවා සමහර ඒවා අනිත්‍යයි කියලා පිළිගන්නට ලෑස්ති නැහැ. සමහර දේවල් දුකයි කියලා දකිනවා සමහර දේවල් දුකයි කියලා දකින්නට ලෑස්ති නැහැ. අල්ලපු ගෙදර දරුවා පැනලා ගියොත් ආ ඉතින් අපි කැමති වුණාට අපිට ඕන හැටියට දරුවෝ පවතින්නේ නැහැනේ ඔක්කොම අනාත්මයිනේ. එතෙන්දී අනාත්මය පේනවා. තමන්ගේ දරුවා සම්බන්ධව එහෙම ප්‍රශ්නයක් මතුනහම ඒකත් අනාත්මයිනේ. අපි ඕන හැටියට අපට ඕන හැටියට අපේ දරුවෝ පවතින්නේ නැහැනේ. එහෙම හිතන්න ලෑස්ති නැහැ. මේ විදිහට පින්නතුනේ තම තමන්ගේ රුචි අරුචිකම් මත මේ ත්‍රිලක්ෂණ ධර්මයන් දකින්නට බොහෝ දෙනා උත්සාහවත් වෙනවා විනා මේ සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණයක් හැටියට දකින්නට කීයෙන් කී දෙනෙක් උනන්දු වෙනවද? එහෙම දකින්නට උනන්දු නොවෙනවා නම් එසේ නොදකිනවා නම් ඒ තැනැත්තාගේ දැක්ම සම්මාදිට්ඨියක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට සංස්කාර ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණ පෞද්ගලික ලක්ෂණයි කියලා කියන්නේ වෙන්වෙන් වූ ලක්ෂණ ඒ ඒ ධර්මතාවයට අනන්‍ය වූ ලක්ෂණ හරියට හඳුනාගන්නේ ප්‍රඥාව විසින් ඒ කියන්නේ පඨවි ධාතුව තද ගතියෙන් යුක්තයි. ආපෝ ධාතුව ඇලෙන වැగిරෙන ගතියෙන් යුක්තයි. තේජෝ ධාතුව උණුසුම් ගතියෙන් යුක්තයි. මේවා එකින් එකට වෙනස්. රාගය, සද්ධාව, ප්‍රඥාව මේවා ගත්තාම එකින් එකට වෙනස්. එකකට එකක් වෙනස්. එමනම් එකකට එකක් වෙනස් වූ ධර්මතාවයන් වල ඒ එකකට එකක් වෙනස් ගති ලක්ෂණ, පෞද්ගලික ගති ලක්ෂණ හරියට තෝරා බේරා ගන්නට පුළුවන් නම් ඒ ප්‍රඥාවෙන් දක්නා ස්වභාවය සංස්කාර ධර්මයන්ගේ පුද්ගලික ලක්ෂණ දැක ගැනීමයි. එහෙම හරියට දකින්නට අපි උත්සාහ කරද්දී සමහර කාරණා අපි දැක ගන්නවා සමහර කාරණා පටලවා ගන්නවා. ඒ කියන්නේ දැන් රාගය කියලා කියන්නේ වෙනම ධර්මතාවයක් සද්ධාව කියන්නේ වෙනම ධර්මතාවයක් කියලා අපිට හොඳටම පැහැදිලි වෙනවා. රාගය කියන්නේ අකුසලයක් සද්ධාව කියලා කියන්නේ කුසලයක් කියලා අපි හොඳටම දන්නවා. දැන් මේක අහලා අපි දන්නවා, හිතලා අපි දන්නවා, තේරුම් අරගෙන තියෙනවා. නමුත් සමහර වෙලාවට ක්‍රියාත්මක වෙනකොට ওই දෙක සමහරු පටලවා ගන්නවා. සද්ධාවේ තියෙනවා වගේ ලක්ෂණ රාගයේහිත් තියෙනවා. තීක්ෂණ ප්‍රඥාව නොතිබුණොත් හොඳ සිහි කල්පනාව නොතිබුණොත් ওই ධර්මතාවයන් අපි පටලවාගෙන තමයි තේරුම් ගන්නෙ. ඒ කියන්නේ සද්ධාව ගැන බුදුහාමුදුරෝ දේශනා කරනවා දස්සන කාමෝ සීලවතං සිල්වතුන් දකින්නට කැමති වෙනවා. සද්ධම්මං සෝතු මිච්ඡති බණහන්නට කැමති වෙනවා. විනෙය්‍ය මච්ඡේර මලං දන් දෙන්නට කැමති වෙනවා. මේ ලක්ෂණ සදහැවතුකෙගේ ලක්ෂණයි. දැන් අපි හිතමු තරුණ භික්ෂුන් වහන්සේ නමක් බොහොම රූප සම්පන්නයි හොඳ ලස්සනට කටහඬින් බණ කියනවා. කාන්තාවකට මේ හඬ පිළිබඳව රූපය පිළිබඳව දේශනා විලාසය පිළිබඳව යම් ඇල්මක් ඇති වෙන්නට පුළුවන්. ඇල්ම ඇති වෙලා ඒහා මුදුරන්ගේ බණ නැවත නැවත අහන්නට මං කැමතියි. ඒහා මුදුරෝ නැවත නැවත දකින්නට මං කැමතියි. ඒහා මුදුරන්ට දාන ටිකක් පූජා කරන්නට කැමතියි වගේ අදහසක් මතුවෙන්නට පුළුවන්. දැන් එතකොට උන්වහන්සේ සිල්වත් කෙනෙක් නිසා දස්සන කාමෝ සීලවතන් සිල්වතුන් දකින්නයි මේ කැමැත්ත ඇති වෙන්නේ. සද්ධර්මය අහන්නයි මේ කැමැත්ත ඇති වෙන්නේ. දන් දෙන්නයි මේ කැමැත්ත ඇති වෙන්නේ වගේ තමයි බැලූ බැල්මට පෙනෙන්නේ. නමුත් ඇත්තටම මේ සද්ධාවද එහෙම නැත්නම් මේ දර්ශනය පිළිබඳව ඇතිවෙච්ච කාමයේද මේ ශ්‍රවණය පිළිබඳව ඇතිවෙච්ච කාමයේද උන්වහන්සේ පිළිබඳව ඇතිවෙච්ච රාගසිතක්ද මේ හැබෑ සද්ධාවද කියලා වෙන්කොට හඳුනා ගන්නට නම් ඊටාම සිහි කල්පනාවෙන් පරිස්සමින් විමසා බලන්නට ඕන. මේකෙන් කියන්නේ කාන්තාවට භික්ෂුව ගැන ඇතිවෙන්නේ රාගයක් කියන එක නෙවෙයි. සද්ධාව ඇති වෙනවා. හැබැයි සමහර විට කලාතුරකින් රාගය වුණත් ඇති වෙන්නට පුළුවන්. සමහර කෙනෙක් කරන කතා බහ ඇහුවයින් පස්සේ හුඟක් වෙලාවට අපට පැහැදිලි වෙනවා ඒ බනහන්නට තියෙන ඕනෑකමට වඩා තව දෙයක් එතන තියෙනවා. කතා කර කර ඉන්න, පැටලි පැටලි එන්න, නැවත නැවත දකින්න එන්න. ඇයි මේ? මනස පිළිබඳව පරීක්ෂා කරලා බලන්නට ඕන. කාමයයි රාගයයි කියලා කිව්වයින් පස්සේ පිනතුනේ අඹුසැමියන් වශයෙන් එකතු වෙනවා කියන එක විතරක් නෙමෙයි රාගය කාමය කියලා කියන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා දර්ශන කාමය. දැකීමේ කැමැත්ත. ශ්‍රවණ කාමය අහගෙන ඉඳීමේ කැමැත්ත සමුල්ලපන කාමය කතා කර කර ඉඳීමේ කැමැත්ත කාය සංසර්ග කාමය ස්පර්ශ කිරීමේ කැමැත්ත මේ ඔක්කොම පසු කරගෙන ගිහින් තමයි මෛතුන රාගේ මෛතුන කාමයේ කියන තැනට පුද්ගලයාගේ මනස එන්නේ අර මුල් මුල් අවස්ථාවලදී ඇතිවෙන මනෝභාවයන් මේ සද්ධාවද මේ රාගයද දෙක තේරුම් බේරුම් කරගන්නට බැරි වුණොත් කල්ගත වෙද්දී භික්ෂුවත් ඉවරයි සාසනෙත් ඉවරයි දායිකාවත් ඉවරයි ඒ தත්ත්වයට ඇද වැටෙන්නේ ඇයි මේ සංස්කාර ධර්මයන්ගේ වෙන්වෙන් වූ ලක්ෂණ හරියට හඳුනා ගන්නට තරම් තියුණු ප්‍රඥාවක් නොතිබෙන නිසා ඒ නිසා පින්නතුනේ යම්කිසි කෙනෙකුට ප්‍රඥාව තියෙන තියෙන පමණට තමයි සංස්කාර ධර්මයන්ගේ මේ හේතුඵල ලක්ෂණ ඒ වගේම පොදු ලක්ෂණ සහ පෞද්ගලික ලක්ෂණ කියන මේ කරුණු තුන නිවැරදිව තේරුම් ගන්නේ. යම්කිසි කෙනෙක් මනසේ පහළ වෙන ආලෝකය තුලින් මනසේ පහළ වෙන දැක්ම තුලින් ප්‍රඥාව තුලින් සංස්කාර ධර්මයන් ඔය තුන් ආකාරයෙන් විනිවිද දැක ගන්නවද ඒ තැනත්තා නිවැරදිව ලෝකය දැකගත්තා ප්‍රඥාවෙන් ලෝකය දැකගත්තා සම්මා දිට්ඨිය ඇති කරගත්තා කියලා කියන්නට පුළුවන් දැන් සරියුත් හාමුදුරුව මේ සූත්‍රයේදී දේශනා කරනවා මේ කාරණය නිගමනය කරන්නට මිනුම් දණ්ඩ හැටියට මෙන්න මේ කරුණු හතර භාවිතා කරන්න පුළුවන්. ඒ මොනවද? අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. කුසලංච පජානාති කුසල මූලංච පජානාති. අඩුම තරමින් යම්කිසි කෙනෙකුට මේ අකුසලයයි මේ අකුසල මූලයයි මේ කුසලයයි මේ කුසල මූලයයි කියන මේ කරුණු හතරවත් හරියට තේරුම් ගන්නට පුළුවන් නම් එපමණකින් ඒ තැනැත්තා සම්මාදිට්ඨිකයි කියලා කියන්නට පුළුවන්. අකුසලය හරියට තේරුම් ගන්නවා. දැන් අපි මුලින් සඳහන් කළානේ රාගය කියන්නේ අකුසලයක්. සද්ධාව කියන්නේ කුසලයක්. දැන් ඕක අපි අහලා තියෙනවා, දන්නවා. නමුත් ක්‍රියාත්මක වීමේදී රාගයයි සද්ධාවයි පැටලවෙනවා නම් ඒ පුද්ගලයා කුසලයේ අකුසලයේ හරියට තේරුම් අරගෙනද? තේරුම් අරගෙන නැහැ කියලයි කියන්නට වෙන්නේ. අහලා තියනවා හිතලා තියනවා සුතමේ ඥානය තියනවා චින්තාමේ ඥානය තියනවා නමුත් ප්‍රායෝගික වශයෙන් ඇතිවෙන්නා වූ අවබෝධය ඒ මොහොතේ ඇති කරගන්නා දැක්ම ඒ තැනත්තාට තිබිලා නැහැ ප්‍රායෝගික ඥානය එහෙම නැත්නම් භාවනාමය ඥානයයි කියලා කියන්නේ පෙනුතුනේ අපි අහලා තියෙනවා පොතපතෙන් කියවලා තියෙනවා ඒකට කියනවා සුතමය ඥානය කියලා. නැවත නැවත හිතලා කල්පනා කරලා තියෙනවා ඒකට කියනවා චින්තාමය ඥානය කියලා. ඒ සිදුවෙන මොහොතේ සිහි කල්පනාවෙන් ප්‍රඥාවෙන් හරියටම කරුණු දැකගෙන තියෙනවා. ඒකට තමයි කියන්නේ භාවනාමය ඥානය කියලා. එහෙම දැකලා නැත්නම් එහෙම හඳුනාගෙන නැත්නම් අහලා තිබුණා කියවලා තිබුණා හිතලා තිබුණා කියලා විතරක් දේවල් තේරුම් ගන්නට බෑ. ආ දවාලේ නම් මම ඒක හොඳට දැක්කා වලක් බව. නමුත් ඉතින් රෑ අඳුර නිසා මම වැටුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. දවාලේ දැක්කා කියලා හරියන්නේ නැහැ. රෑට දැක්කේ නැත්නම් ඒ වලේ වැටෙනවා. එතකොට රෑදවල් කියලා නැහැ. අතපය බිඳෙනවා. ඒ නිසා ආ මම ඒක අහලා නම් තිබුණා හිතලා නම් තිබුණා මට ඒවල තේරුම් ගන්න බැරි වුණා කියනවා නම් තේරුම් ගන්න බැරි වුණා නම් ඉතින් කරන්න දෙයක් නැහැ අනතුරටපත් වෙනවා විනාශ වෙනවා ඊට පස්සේ ආපහු එතනින් ගොඩ එන්නට බොහෝ කාලයක් ගත වෙන්නට පුළුවන් ඒ නිසා පින්නතුනේ යම්කිසි කෙනෙක් යම් ධර්මතාවයක් අහලා හිතලා තිබිච්ච පමණට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇති වෙන මොහොතේ හඳුනා ගන්නට ඕනේ මේ කුසලයක්ද අකුසලයක්ද. කොහොමද තේරුම් ගන්නේ? මනසේ පහළ වෙන ස්වභාවය සද්ධාව පහළ වෙනවා නම් ඒ සද්ධාව තුල 아무තු දාහයක් නැහැ පින්නතුනේ. කලබලයක් නැහැ, වික්ෂිප්ත බවක් නැහැ. රාගය හෝ කුතුහලය නම් ඇති වෙන්නේ එතන වික්ෂිප්ත බවක් තියෙනවා. කලබලයක් තියෙනවා නොසන්සුන් බවක් තියෙනවා දාහයක් තියෙනවා එහෙනම් අපේ මනස ගැන අපි ඉතා පරිස්සමින් අවධානය යොමු කරලා බලන්නට ඕනේ මේ පවතින්නේ කුසල් සිතක්ද මේ පවතින්නේ අකුසල් සිතක්ද අපි අද පුරුදු වෙලා තියෙන්නේ ආ මම ප්‍රාණඝාතය කරන්නේ හොරකම් කරන්නේ කාමෙහි වර්ධවා හැසිරෙන්නේ ඒ නිසා මම පව්කම් කරන්නේ සත්තු මරණ එක විතරක් නෙවෙයි පාප කර්මය කියලා කියන්නේ සතා මරන්නට සිතන එකත් ඒත් අකුසලයක් ඒ නිසා කුසල් අකුසල් කියන ඒවා ලෝකේ සම්මත වෙච්ච පමණට නෙවෙයි පින්නතුනේ අපේ මනස අඳුරු කරනවා නම් අපේ මනස කිලිටි කරනවා නම් අපේ මනස වික්ෂිප්ත කරනවා නම් අපේ මනස රත් කරනවා නම් මානසික ශක්තිය හීන කරනවා නම් ඒබඳු මනෝභාවයන් අකුසල ධර්ම පාප ධර්ම අසත් ධර්ම කියලා අපි හඳුනා ගන්නවා අපේ මනස සුවපත් කරනවා නම් පැහැපත් කරනවා නම් ප්‍රභාමත් කරනවා නම් සංසුන් කරනවා නම් තීව්‍ර කරනවා නම් ඒ කුසල ධර්මයයි කියලා අපි හඳුනා ගන්නට ඕන. ඒ නිසා මනසේ යම්කිසි මනෝභාවයක් ඇති වෙනකොට මේක කුසලයේද අකුසලයේද කියලා Tamanට තෝරා බේරා ගන්නට බැරි නම් ඒ තනත්තාට සම්මා දිට්ඨිය තියනවා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ වෙනතුන. එතකොට අපට හිතෙනවා මම නම් කුසලයේ අකුසලයේ දන්නව නේද කියලා. දන්නව වෙන්නට පුළුවන් අහලා නමුත් ඒක මතුවෙන මොහොතේ හඳුනා ගන්නට බැරි නම් ඒ මොහොතේ තනත්තාට සම්මා දිට්ඨිය නෑ කියලා තමයි කියන්නේ. ඊළඟට මේ අකුසල මූලයයි මේ කුසල මූලයයි කියලා හරියට දැනගන්නට පුළුවන් වෙන්න අකුසල මූලය කියන්නේ මොනවටද? ලෝභ, ද්වේෂ, මෝහ. කුසල මූල කියන්නේ මොනවටද? අලෝභ, අද්වේෂ, අමෝහ. දැන් අපි අහලා තියෙනවා, දැනගෙන තියෙනවා. නමුත් ක්‍රියාත්මක වෙද්දී අපි හිතමු කෙනෙක් තරහ අරගෙන ඉන්නවා. අපි අහනවා මොකද මේ කේන්තියෙන් ඉන්නේ? මේ මේගොල්ලෝ කරන වැඩනේ. අපිට හිත හදාගෙන ඉන්න දෙන්නේ කොහෙන් හරි අවුස්සනෝ මොනවා හරි කරනෝ දැන් එතකොට Taman කුපිත වෙලා තියෙන්නේ අනේකාගේ වැරද්දෙන් දැන් අපි අකුසල මූලය මොකක්ද කියලා ඇහුවෙන් පස්සේ ලෝභයයි, ద్వේෂයයි, මෝහයයි කියලා කියනවා. එතකොට නම් දන්නවා. අර වෙලාවට අපි පිළිගන්නට ලෑස්ති නෑ මේ මගේම මනසේ තියෙන द्वේෂය නේද මේ ඇවිස්සලා මම දුක් විඳින්නේ කියන එක ඒ වෙලාවට දකින්න ලෑස්ති නෑ ඒක බිරිඳගේ ඇඟට හරි සැමියාගේ ඇඟට හරි දරුවාගේ ඇඟට හරි අල්ලපු ගෙදර මිනිස්සයාගේ ඇඟට හරි පටවලා Taman අත පිහදා ගන්නව නෑ මගේ නම් වැරද්දක් නෑ මේගොල්ලෝ කරන දේවල් නිසා තමයි මම මේ ව්‍යාකූල වෙලා ඉන්නේ මගේ මනස අවුල් වෙලා තියෙන්නේ කියලා තමන් කල්පනා කරන්නේ. එහෙමනම් ඒතනත්තා අකුසල මූලය හරියට දැකලා හේතුව හරියට දැකලා ඵලය හරියට දැකලා එහෙම නොදකින තාක්කල් මනසේ පාප ධර්මයන් බැහැර කරන්නට පහසු නැහැ පිනතුනේ. එහෙමනම් ඒතනත්තා සම්මා දිට්ඨිය ඇතුව හිටියාය කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා සුතමය චින්තාමය වශයෙන් අපට ධර්මයේ පිළිබඳව දැනුම තියෙන්නට පුළුවන් පින්නතුනි. නමුත් මේ ධර්මතාවයන් පහළ වෙන අවස්ථාවේ මේ අකුසලයයි මේ කුසලයයි මේ අකුසල හේතුවයි මේ කුසල හේතුවයි කියලා දැක ගන්නට බැරි නම් හඳුනා ගන්නට බැරි නම් ඒතනත්තාට සම්මා දිට්ඨිය තියනවා කියලා කියන්නට බෑ. ඒ පහළ වෙන අවස්ථාවේ මේ කරුණු දැක ගන්නට පුළුවන් නම් හඳුන ගන්නට පුළුවන් නම් ඒ තනත්තාට සම්මා දිට්ඨිය තියනවා කියලා ප්‍රතිඥා දෙන්නට පුළුවන් කියන බවයි සරියුත් මහරහතන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ.